නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. මිලිඳු රාජ ප්‍රශ්න උතුම් සදහම් පිළිසඳට රැගෙන අපේ කලන මිත්‍රා ශ්‍රද්ධා රූපායනිය ඔස්සේ මෙන්ම ලක්කිරු ගුවන් විදුලිය ඔස්සේ අපි අදත් ඉතාම දයාවෙන් ඔබ මුණ ගැහෙනවා. ඉතින් මිලිඳු රාජ ප්‍රශ්න උතුම් දහම් පිළිසඳර ඔබෙත් මගේත් වාසනාවට අපට මහා සංඝරත්නය ආශිර්වාදය ඇතිව ඒට සවන් දෙන්න අවකාශය දෙන. ඉතින් අපගේ පින්වත් ස්වාමින්දයන් වහන්සේ මිලිඳු රාජ ප්‍රශ්න උතුම් සදහම් පිළිසඳර පවත්වන අතරමාරයේ බොහෝ වූ දහම් පරයයන් අපට පෙන්වා වදාළ. ඒ වගේම අපේ ජීවිතය අස්වද්ද ගන්න, සකස් කරගන්න, යහපතෙහි පිහිටවා ගන්නවන සියලු කාරණා ඒ දහම ජීවිතයට බද්ධ කරගන්නේ කෙසේද කියන කාරණාවත් අපේ අවධානයට බඳුනුනා. ඉතින් මහත් වාසනාවට මේ කාරණාව අද දවසේත් අපට අනුමෝදන් වන්න අවස්ථාව ලැබෙනවා. ගියවර අපේ වෙස්සන්තර ජාතක කතාවේ අපේ මහබෝසතාණන් වහන්සේගේ උතුම් දාන පාරමිතා පිළිබඳව කරුණු අහලා දැනගත්තේ. ඉතින් අද දවසේත් අපට ඒ කාරණා දැනගන්න අවකාශ ලැබෙනවා මහා සංඝරත්නයේ ආශිර්වාදෙන්. ඉතින් මේ සියලු කාරණා අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිසා අපි ලොකු ස්වාමීන් වහන්සේට වන්දනා කරගනිමු. ඒත් එක්කම අද දවසෙත් මේ උතුම් දහම් පිළිසඳර පිණිස වැඩම කොට වදාළ අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍ය රත්නයන් වහන්සේ නමක් වන අවසර වැලිමඩ සද්දාසීන අපේ ස්වාමීන් වහන්සේ අපි හැමදෙනාම ගෞරවයෙන් පාදාභිවන්දනය සිදු කොට පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු ස්වාමීනි අපිට අවසර ලැබේවා අද දවසේ මේ උතුම් දහම් පිළිසඳරෙහි සැදැහැති දායකත්වයේ දරන්නේ අද දවසේ පොල්ගහවෙල මැටිකුඹුරේ පදිංචි පින්වත් PMR පොඩි නිලමේ පියාණන් සහ DM වැනිකීදි සනායක මෑණියන් යන පින්වතුන් විසින් මේ පින්කමත් අපි නොමදව අනුමෝදන් වෙමු. ස්වාමීනි අවසරයි ගියවර බොහෝ කාරණා වහන්සේ අපිට පහදා වදාළ විශ්වන්තර ජාතක පුවත අපට ශ්‍රීපත් කොට වදාළේ. ස්වාමීනි අද දවසේ තුතුම් දහම් කාරණා දැනගන්න අපි සතුටුයි. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. අපගේ ಪರම පූජනීය ගුරු දේවෝත්තම පින්වල්ලුක ස්වාමීන් වහන්සේට নমස්කාර වේවා. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා. අපි මිලිඳු රාජ ප්‍රශ්නේ තමයි මේ අපිට කොච්චර දවසක් මේ වැඩසටහන කරගෙන යන්න පුළුවන් වේද කියලා අපි දන්නේ නැහැ. ස්වාමීනි අපි මේ 33 වෙනි වැඩසටහනේ මොන ගැටනේ නමුත් ඉතින් ඉදිරියට කොච්චර කරගන්න වේද දන්නේ නැහැ. මේ කළ වැඩසටහන් ටික නුවණ යොමු කරගෙන හොඳට අහලා දහම් දැනුමත් ශ්‍රද්ධාවත් ඒ වගේම ප්‍රඥා ශක්තියත් ಗುಣධර්ම දිනු කරගන්න ඕන. පුදුම ලස්සනක්. මේ විදිහට ජාතක කතාවක් විග්‍රහ කරන්නේ හිතන්නවත් බෑ මහත්තයා. මේ නාගසේන මහරහතන් වහන්සේ විස්තර කරන හැටි අපි මේ අපි මීට කලින් කතා කළේ මේ වැඩසටහනකදී විසන්තර රජුරෝ දන් දුන්න එක ගැන. විශේෂයෙන් රජුරෝ එකට අහන්නේ පොළොව කම්පා වීම ගැනනේ. පොළොව කම්පා වෙන්න හේතු අටක් තියෙනවා. ඒ අටට මේ විසන්තර රජුරෝ දන් දුන්න කතාවයිදී නෑ. භාග්‍යවතුන් වහන්සේ කාරණා වදාළා. ඔව් භාග්‍යවතුන් වහන්සේ කාරණා අටක් වදාලා නම් මේක එහෙම නවවෙනි එක වෙන්න ඕන කියලා කියනවා. ඊට පස්සේ නාගසේන මහරහතන් වහන්සේ ඉස්මතු කරනවා ඒ විසන්තර රජු දන් දුන්න කාරණාව විශේෂයි. ඒක විශේෂයි. එතකොට ඒක හැමදාම හැම කෙනාටම වෙන එකක් නෙවෙයි. එහෙමයි. අර පොළොව කම්පා වෙන ප්‍රධාන කාරණාට ඒක අනිවාර්යෙන් සිද්ධ වෙන අටක්. ඒ නිසා එහෙම විස්තර කරලා රජ්ජුරුව දුන්නේ සුළුපටු දානයක් නෙවෙයි කියලා ඒ දාන ටික විස්තර කළා. එහෙමයි. ඒ මහත්තයා මේ මව කුසෙන් මේ අපේ වෙසන්තර රජ්ජුරුව මව කුසෙන් ඉපදුනේ අම්මා මොනවද දෙන්න තියන්නේ කියලා. ඉපදිච්ච ගමන් කතා කළා. එහෙමයි. ඊට පස්සේ දන් දීදී ඉඳලා අවුරුදු 8 ඉඳන් කල්පනා කළා. කවුරු හරි කෙනෙක් මගේ ඇස් ඉල්ලුවොත් තල් ඇටයක් තල් ගෙඩියක් කඩලා ලොඳේ උගුල්ලා ගන්නවා වගේ මගේ ඇස් දෙක උගුල්ලා මං දන් දෙනවා කියලා. එහෙමයි. කවුරු හරි මගේ හදවතේ මේ ඉල්ලුවොත් මගේ ලය මණ්ඩල පළලා හදවත ගලවලා දෙනවා කියලා. හරියට පොකුණකින් නෙළුම් මලක් කඩලා දෙනවා වගේ. ඒ වගේ තමයි යම් කිසි කෙනෙක් මාව දාස භාවයටපත් කරගන්න ඇහුවොත් එහෙම මම මගේ ජීවිතේ දාස භාවයටපත් කළා බැලමිහිර කරනවා කියලා අවුරුදු 8න් හිතුවේ මහන්තයා. ස්වාමීනි මහබෝසතාණන් වහන්සේ හැර වෙනත් කෙනෙකුගේ නම් හිතේ වෙන්නේ දාන පාරමිතා මහා බෝධිසත්වයන්ගේ දාන පාරමිතාව කියන්නේ කිසි විටක තවත් කෙනෙකුට ලං විය නොහැකි. එහෙමයි. සර පෙරටම ගිය කිසියෙකුට ලං වෙන්න බෑ ඒ දාණයට. අපි සරණ ගිය ශාස්ත්‍රඥාන්සේ එසේ දන් දුන් උත්තමේ. එහෙමයි. ඉතින් උන්වහන්සේ ඒ විදිහට කල්පනා කරනකොට ඝනකඩ බොල් මහ පොළොව කම්පා වුණා. මහත්මයා මේ ලෝකෙ කිසි කෙනෙක් දන් දෙද්දී කවදාවත් මේ ලෝක ධාතුව සෙලවිලා නැහැ. එහෙමයි සාම. අපේ මහ බෝධිසත්වෝ දන් දෙද්දී මහ පොළොව සෙලවුණා. ඊට පස්සේ උන්වහන්සේ අවුරුදු 16 වෙනකොට ශිල්ප ශාස්ත්‍ර ඔක්කොම හදාරලා මන්ද්‍රී දේවිය සමග විවාහ වෙනවා. එහෙමයි සාම. ජාලිය ක්‍රිෂ්ණ දිනා කියලා රන්වන් රන් ශ්‍රී දේහයේ ඇති පුංචි දර්ශනිත්වෝ දෙන්නෙක් ලැබෙනවා. ඒ ජාලිය ක්‍රිෂ්ණ ජිනා කියන්නේ හරි හුරතල්. ඉතින් ඒ පුංචි දරුවත් එක්ක උන්වහන්සේ ඉන්නවා ඊට පස්සේ තමයි කලිඟු රටට වැස්ස නැහැ කියලා ඇතා ඉල්ලන්නේ. ඇතා සරසලා තිබ්බ කියනවා මහත්තයා රන් කහවණු 24 ලක්ෂයක රත්තරන් වලින්. රන් කහවණු 24 ලක්ෂයක රත්තරන් වලින් ඇතා සරසලා තිබ්බ කියනවා. ඇලි ඇතා දෙවිවරු දුන්න සුදු ඇතා. ඒ ඇතා දන් දෙනකොට මේ මිහි මණ්ඩල කම්පා වුණා. එහෙමයි සමනේ. මිහි මණ්ඩල කම්පා වුණා. ඇතා දන් දෙනකොට රජතුමාගේ හිතේ පුංචි දුකක් ඇති වෙලා තියෙනවා. දුක ඇති වුණේ ඇතා දුන්නට නෙවෙයි. ඇයි මේ අය මගේ ඇස් දෙක ඉල්ලන්නේ නැත්තේ? ඇයි මගේ හද මණ්ඩල ඉල්ලන්නේ නැත්තේ කියලා. ඊට පස්සේ වෙසාන්තර රජතුමා ඇතා දන් දුන්නා කියලා ප්‍රීතියෙන් ඉන්නකොට තමයි අර මිනිස්සු කිපෙන්නේ. මහත්ය මිනිස්සු කිපිලා තියෙන්නේ මායාව වෙලා මිනිස්සුන්. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ රජතුමා සන්තෝෂයෙන් ප්‍රීතියෙන් ඉන්නකොට තමයි මිනිස්සු මේ සඳමහා රජුරන්ට කියලා වංකගිරියට පන්නන පණිවිඩය ආවා. මහත්තයා පින්කමක් කළා සතුටින් හිත තියාගෙන ඉන්න දෙන්නේ අදටත් කොයින් හරි මරාලයක් කඩාපාත් කළා හිතේ සතුට නැති වෙලා යනවා. ඔබ බලන්න මේ ධර්මය අහන කවුරු හරි කෙනෙක් ඉන්නවා ඔබ කරපු පින්කම් දිහා බලන්න හැමදාම මේ පින්කමක් කළා සතුටින් ඉන්නකොට හෝ පින්කම කරනකොට හෝ මොකක් හරි මරාලයක් කඩාපාත් වෙනවා. ඉතින් මේ ඔකෝ මේ ලෝකේ පිනට කැමති නැති කුසලයට කැමති නැති අකුසල සහගත බලවේගවල ස්වභාව. ඊට පස්සේ රජතුමා එක දවසක් ඉල්ලගෙන පස්සේ දවසේ මේ වෙසන්තර රජුරෝ සත්ත සතික මේ දානයක් දෙනවා. එහෙමයි. ඒ කියන්නේ හැම දෙයකින්ම 100 ගානේ දන් දෙනවා. ඊට පස්සේ මන්ත්‍රී දේවිය මන්ත්‍රී දේවිය රජතුමාගෙන් රජතුමා යන්න කැමති දෙන්නේ නැහැ മന്ത്രി දෙවියට වංගගිරියට. එහෙමයි. වැළපි වැළපි ඉල්ලනවා. වැළපි වැළපි ඉල්ලනවා කියනවා ස්වාමිනී වචනේ දෙන්න කියන ඔබ ඔබ වහන්සේට කලින් අපි යනවා කියනවා මම මේ දරු දෙන්නත් තරම් වංගගිරියට. කියනවා ස්වාමිනී මේ දරු දෙන්නාට මාව නොදක බෑ කියනවා. හදවත පැලෙයි කියනවා. මට ඒ වගේ මට ඔබ වහන්සේ නොදක බෑ කියනවා. ඈ යසෝදරා. ඈ යසෝදරා. ඊට පස්සේ හඬා වැළපි වැළපි දරු සිඟිත්තෝ එක රතේට නගිනවා. දැන් මේ විරුද්ධ උනේ තමන්ගේම දානේ කාපු අය නේද? එහෙමයි ස්වාමීනි. තමන්ගේම දානේ කාපු මිනිස්සු ඒක තමයි ලෝකෙ බඳවේවි කියන්නේ. බුද්ධම ලෝකයක් මම. ඒ අවස්ථාවේදී රජතුමා රජතුමා ඒකට ඒ වෙලාවේ හිත හදාගන්න තරම් කොහොමද? එහෙමයි. මොන් අපෙන් කාපියෝන්නේ කියලා සිතුවිල්ලක් වතාවේ නැහෙනේ. එහෙමයි. ස්වාමීනි අර දස කරුණක් සමාදන් වෙලා ඇයි අර දස කරුණා සමාදන් වෙලා කියන්නේ තරහ ගන්නෙ නෑ එහෙමයි නේද ක්‍රෝධ සිත් උපද්දවන්නේ රාග සිත් උපද්දවන්නේ දානේදී අපි කලින් වෙනසරනේ කතා කරන්න දීර්ඝ කතාවක් නේ ඊට පස්සේ රජුරෝ කරත්තේ පිටින් දන් දීලා මහත්තයා ඒකේ තියෙනවා මේ රජතුමාට අවසාන වතාවට මම දන් දුන්න රාජධානිය කියලා බලන්න හිතනකොට මහ පොළොව කැරකිලා රාජ්‍යරෝ අර රාජ්‍ය දිශාවට හැරිලා තියෙනවා. එහෙමයි ස්වාමී. මිහි මණ්ඩල කම්පා කර කර දන් දුන්න උත්මයා. ඊළඟට තමයි මහත්තයා වෙස්සන්තර රාජ්‍යරෝ යනකොට බමුණු අට දෙනෙක් ඇවිල්ලා සමහරවිට මේ අට දෙනත් එව්වේ මාරාවේශයෙන්. එහෙමයි. ඇවිල්ලා අර යන කරත්තේ අස්සයෝ ටික ගත්තානේ. එහෙමයි. ඊට පස්සේ සක්‍ර දේවේන්ද්‍රයා තමයි සතරවරන් දෙවියෝ මෝ රෝහිත මෝ හතර දිනක් විදිහට ඇවිල්ලා අර කරත්තෙට කර තියාගෙන ඇදගෙන යන්නේ. ස්වාමිනේ හරිම පවිතු බලවේගයක් ඒ ඒ බල පුදුම දෙයක්. අවසාන ජීවිතේනේ මහත්තයා විඳවන එක විඳවනවා. එහෙමයි. පුදුම විඳවිල්ලක් නේ. මේ බුද්ධ ශාසනයේ රහත් වෙන්න මඟපල් ලබන අය පොඩ්ඩක් බලන මහත්තයා සුඛිත මොදිත වෙලා සැපසේ ධර්ම අවබෝධය කරපු පිරිස මේ සුළු ප්‍රමාණයක්. එහෙමයි. බොහෝ දෙනා දුක් විඳපු අය. පටාචාර උත්තමාවි වගේ. ගොඩාක් අය දුක් විඳාය. ඉතින් ඊට පස්සේ මොකද වුනේ? මේ ඒ විදිහට දන් ඒ ඒත් දන් දුන්නා. ඊට පස්සේ දන් දීලා යනකොට ආයෙ බමුණෝ ටිකක් ඇවිල්ලා කරත් ඉල්ලනවා. ඉතින් බිමට බැස්සා. ඒක උටාර රෝහිත මෝහ හතර දෙනා අතුරු දහන් වුණා. මෙහෙම දන් දීලා යනකොට මේ මහ පොළොව කම්පා වෙනවා. ඊට පස්සේ වංකගේ ඊට පස්සේ යනකොට චේතිය කියන රටේ චේතිය රජුරු කියනවා ඔබ වහන්සේ යන්න එපා මේ රටේ රජ වෙන්න කියලා. රජකම අත්හැරලා වංකගිරියට යනවා. දෙවිවරු දවස් 7කට වැඩිය යොදුන් එතන 30ක් තියෙනවා. දවසට සාමාන්‍යයෙන් පාගමනින් යොදුනයි යන්නේ. දවස් 30ක් යන්න ඕන ගමන එක දවසට පොළොව කෙටි කළා දෙවිවරු. එහෙමයි ස්වාමීනි. කොච්චර මාරාවේශයෙන් දුක දුන්නත් සත්පුරුෂ ලෝකයේ දුකට උපකාර උපකාර ඒ දුක සීමා කරගන්න. මට හිතුනේ පුදුම එකක් මහත්තයා ඒ දැන් වෙස්සන්තර රජුරෝ මව්කුස ඉපදෙන්න සද්දවිඳුගේ බැල්ම තියෙනවා. එහෙමයි ස්වාමීනි. අවසාන ජීවිතේ. කොච්චර විඳවන දෙවිවරුන්ගේ උපකාර ඇතුව ආපු අවසාන ජීවිතේ පාරමිතාවල මුදුන්පත් වුණු උත්මයා විඳවන විඳවිල්ල බලන්න. එහෙමයි ස්වාමීනි. දැන් එහෙම බලනකොට දැන් අපි බලනකොට අපේ ලොකු ස්වාමීන් වහන්සේ මෑත යුගයේ ඇත්තටම උන්වහන්සේ පහළ වීම දුර්ලභ සංසිද්ධියක් නේ. එහෙමයි. නමුත් උන්වහන්සේ මේ මේ සමාජ මිනිසුන්ගෙන් බැට කන බැට කැවිලා. එහෙමයි ස්වාමීනි. නේද? උන්වහන්සේ සාමාන්‍යයෙන් ගෙදරකුණත් දරුවෙක්ගෙන් විඳවනකොට අම්මලා පතනවානේ දරුවෝ නම් එපා කියලා. එහෙමයි. අපේ ලොකු ස්වාමීන් වහන්සේ ළඟ මහාන වෙච්ච ගෝලයන්ගෙන් උන්වහන්සේ බැටකද්දී උන්වහන්සේ ගෝලියෝ හදන එක නතර කළේ නෑ. එහෙමයි. මොකද උන්වහන්සේ බුදුරජාණන් වහන්සේට ශ්‍රාවක දරුවෝ තමයි බිහි කරලා දෙන්නේ. මේ නිසා හරි අපූර්ව දෙයක්. ඉතින් මට ඒක කල්පනා වුණා. ස්වාමීනි මේ සත්පුරුෂයන්ට ගැරහීම ඒක මේ මහා මහා භයානක දේවල් මහත්තයා මේ මිලින්ද ප්‍රශ්නේ ඉදිරියට තියෙනවා. එහෙමයි. සත්පුරුෂයන්ට ගැරහීම සත්පුරුෂයන්ට ගරහන්න ඥාන ටිකක් තියෙනවා මේ ලංකාවේ. අපි ඒව ඕන්නේ විසන්ත රජුන්ගේ අසිරිමත් දානෙට මෙයා. අනේ එහෙමයි. ඊට පස්සේ විසන්ත රජුරෝ යනකොට සද්දවිඳු මාල්ගා මේ අසපු මේ කුටි දෙකක් හදලා දෙනවා. විශ්වන්ත රජුගෙන් ඉල්ලීමක් කරනවා මේ മന്ത്രി දේවිය මගේ මම් පළවැල නෙලාගෙන එන්නම් එතකල් දරුවෝ දෙන්න බලා ගන්න කියලා. එහෙමයි. ඊට පස්සේ රජුරෝ කියනවා මම ඉල්ලීමක් කරනම් ඒකට එකඟ වෙන්න කියලා. ඒ තමයි කවදාවත් නොනගත එන්න එපා කියන මං ඉන්න මේ මේ කුටියට විහෙරට නොනගත එන්න එපා කියනවා. අපි දෙනම් බ්‍රහ්මචාරී කියනවා. අඹසමේ ඇසුරෙන් වෙන් වෙලා කයත්වත් ස්පර්ශ කරන්නේ නැතුව වාසය කරනවා මහවනේ. එහෙමයි. ඊට පස්සේ බලන්න තාපස ජීවිතේ ස්වාමීනි යසෝදරා මන් සමග මහබෝසතාණන් වහන්සේ එහෙම සංසාරේ බොහෝ අවස්ථාවල බඹසර ඇයි බඹසර රැකලා තියෙන්නේ අර එක ජීවිතයක තියෙන අවුරුදු 700ක් එක ඇඳේ එක ඇඳේ අවුරුදු 700ක් ඉඳලා තියෙනවා රාග හිතක් උපද්දවන්නේ නැතුව අපේ මහා බෝධිසත්වයෝ ඊළඟට යසෝදරාවන් සමග තව එක ජාතක කතාවක් තියෙනවා ඒ වගේ බ්‍රහ්මචාරි වෙලා ඉඳලා දෙන්න තපසට යනවා. තපසට ගිහිල්ලා මේ රන් රුවන් යසෝදරාවත් ඒ වගේ ඒ තාපසයත් ඒ වගේ. ඒ දෙදෙනා කන්දෙන් පහලට බැහැලා ඇවිල්ලා ලුණු ඇඹුල් හොයන්න යනවා. ලුණු ඇඹුල් හොයන්ට ගිහිල්ලා එදා රෑ අම්බලම කින්නකොට ඒ තාපසියට බඩේ කැකුමක් හැදෙනවා. ඉතින් එළි වෙනකල් ඉවසලා ඉන්න කියලා කියනවා. උදේ වේදනාව විඳ විඳ විඳ ඉන්නවා. ඊට පස්සේ උන්වහන්සේ උදේම යනවා බෙහෙත් හොයාගෙන තාපසීන් වහන්සේ බෙහෙත් හොයාගෙන පින්නපාත කරගෙන යනවා. ඒ අතරේ අර තාපසී මැරුණා. එහෙමයි ස්වාමීනි. ඉතින් මිනිස්සු ආවා මේ රත්තරන් රූපයක් මේ මණ්ඩපේ තියලා කියලා බලන් දෙනකොට පණ තියෙන කෙනෙක් මැරිලා. අහෝ මෙවැනි රණ්ඩුවක් පණ පිටින් අපිට කතා බහ කරගන්න බැරි වුණානේ කියලා මුළු නගරෙම විලාප කියලා තියෙනවා. මේ අතරේ අර තාපසීන් වහන්සේ පාත්‍රයට දානේ බෙහෙත් ටිකයි අරගෙන මේ එනවා අර මණ්ඩපේට. මේ අම්බලමට. ඇවිල්ලා බැලුවා මිනිස්සු ඔක්කොම ඉන්නවා ආර්යා මැරිලා. ආයිනක ඉඳලා අර බෙහෙත් ටික පැත්තක තියලා දානේ වළඳනවා. මිනිස්සු ඇහුවා ඔබගේ වස්ත්‍රයයි අර තාපසීගේ වස්ත්‍රයයි සමානයි වගේ. කවුද ඒ කිව්වා? ඒ මාත් එක්ක ආපු තාපසියක් කිව්වා. ඊට පස්සේ කිව්වා එයා මැරිලා දුක නැද්ද ඇහුවා. ඊට පස්සේ කිව්වා අපි දෙන්නාම පැවිදි වුණා. අපි මගේ දිරිඳෙයි කිව්වා. අපි දෙන්නාම පැවිදි වුණේ අපි මරණය ඉක්මවලා නැහැ. වයසට යෑම ඉක්මවලා නැහැ. අනිත්‍ය ස්වභාවය ඉක්මවලා නැහැ කියලා තමයි අපි තපසට ආවේ කිව්වෝ. එහෙමයි. ඊට පස්සේ කියනවා අහෝ රූපේ දැක්ක ගමන් අපිට මෙච්චර දුක ආවනම් ඔබගේ බිරිඳ වෙලා දුකක් නැද්ද කියලා ඇහුවා. ඊට පස්සේ කිව්වා මරණය ඇති 아무ත දුක මොකද්ද කියලා ඇහුවා. ඉතින් ගිහි ජීවිතේ ඒ වාගේ උපේක්ෂාවක් තිබ්බනම් ආදරයෙන් වැළපෙන්නේ නැති එක එහෙමයි ස්වාමීනි. ආදරයෙන් වැළපෙන්නේ නැති එක ඒ කාලේ තිබ්බනම් මහා බෝධිසත්ව කාලේ සිද්ධාර්ථ කුමාරයා ආදරය නිසා වැළපුණ කෙනෙක් නෙවෙයි. ලාමක කෙනෙක් නෙවෙයි. අද කොල්ල කෙල්ල ලව් කරන්න ගියාට පස්සේ කේ කොල්ල කෙල්ල වගේනේ. කොට්ටේ බදා ගන්නවා අරහිත පෙරලෙනවා මෙහිත පෙරලෙනවා අනේ අනේ අනේ කිය මෙසේජ් දානවා. චි කිසිම ආදරයට නෑ පවර එකක්. නේද? කොහොමද ඉතින් අපේ මහ බෝධිසත්වයෝ? ඒ නිසා අවංකව පිළිතුරු තෙදවත් ආදරයක් කරන්න කැමති කෙනෙකුත් සරණ යන්න ඕනේ බුදුරජාන් වහන්සේ. ධර්මයේ සරණ යන්න ඕන, සංඝයා සරණ යන්න ඕන, ගෑණි ඉදිරියේ දන ගන්න තුමි. ආදරයේ ඉදිරියේ ගෑනු පිටිපස්සේ වැළපි වැළපි යන්න ඕනේ නැහැ. මහ බෝධිසත්වයන්ගේ ජීවිතයේ එකම එක අවස්ථාවක් එහෙම වුණා. කුස ජාතකේ. එහෙම වුණා, එහෙම උනේ උන්වහන්සේට කරපු නින්දාවට තමයි උන්වහන්සේ යන්නේ කුසරජ්ජුරුව. අභාවතගේ මාන්නේ බිඳින්න. නමුත් යසෝදරා උත්තමාවිය පිරිනුවම් පාන මොහොතේ ශාස්ත්‍රුණාසගේ සිරිපා කමල මේ අල්ලලා වැඳලා සමාවරන් තියනවා. ස්වාමීනි කුස ජීවිතයේදී කුස ජාතකයේදී පබාවති විදිහට ඉඳලා ඔබ වහන්සේ මානසා දුක් වුණා සංසාරේටම දුක් වෙච්ච එකම අවස්ථාව. මම ඔබ වහන්සේගෙන් සමාව වෙනවා. මං ඒ කාලේ මාන්නෙන් හිටියා මට ඒ කාලේ ඔබ වහන්සේ අඳුර ගන්න බැරි වුණා කියලා. ඉතින් ඒ වගේ සංසිද්ධි තියෙනවා. ඉතින් ඒ වගේ මේ බලන්න දැන් පන්නවගේ තපස්සක් වන්න නෙවෙයිනේ. රටින් නිරපෙව්වා. ඒතර තාපස කතාවක් නැහැ. ධ්‍යාන වඩන භාවනා කතාවක් නැහැ. ඒතර ඒ දෙන්නට පුළුවන් ඕවෙනම් එකට වාසය කරලා දරුවා දාගෙන කැලේට වෙලා ඉන්න. නමුත් ගිය ගමන්ම තීරණය කළා අපි දෙන්නා වෙන් වෙලා වාසය කරමු කියලා. කැමති වුණා. ඊට පස්සේ එහෙම ඉන්නකොට තමයි ඒ අතරේ අර මේ අර මේ මේ ජූජක බමුණාට අර බෑම් මේ තරුණ කෙල්ලෙක් සෙට් වෙලා මේ මේ ඕන වෙන්නේ දරුවෝ. ඒ කෙල්ලගේ හිතට වෙස්සන්තර රජුරන්ගේ දරුවෝ දෙන්න අරන් වරෙන් කියන එක මාර්යා හිතට දාපු එකක්. ස්වාමීන් මේ මාර්යා පිටිපස්සෙන් ඒ හැම පිටිපස්සෙන් කියන්නේ හැම කෙනාගේම බැල්ම තියෙනවනේ. ඊට පස්සේ මොකද උනේ? ඒ ජෝජක බමුණා ගිහිල්ලා ඉස්ලාම් නගරෙට ගිහිල්ලා තියෙනවා රජුරුවන්ගේ. ඊට පස්සේ නගරයට ගියාට පස්සේ පන්නලා තියෙනවා. ওই දන් දීදී තමයි වෙසන්තර රජුරුවත් අපිට නැති උනේ පළ තවත් එනවා මෙහෙට කියලා මිනිස්සු ගහලා පන්නලා දෙනවා. ඉතින් ගුටි කකා මිනිසුන්ගෙන් වංකගිරියට පැන්නේ තොපි තමයි කියලා. ඒකට අර මිනිස්සු බයිනේකෙන්ම වෙසන්තර රජුරු වංකගිරියේ ඉන්නේ කියලා බමුණ දැනගත්තා. ඊට පස්සේ ඔහොම යනකොට අච්‍යුත කියන මේ තාපසයා ළඟට ඊළඟට තව වැද්දෙක් ළඟට ගිහිලා මේක පච කෙල කෙල යනවා. ගානට අසත්පුරුෂයාට පාර හැදෙනවනේ. අසත්පුරුෂයාට පාර හැදෙනවා. ඊට පස්සේ ගිහිල්ලා එදා රාත්‍රියේදී ඒ උත්තමාවි අපේ මන්ද්‍රි දේවි දුටුවා ස්වප්නයක්. යක්ෂයෙක් වගේ කළු මිනිහෙක් ඇවිල්ලා බිම පාගලා ඈගේ ඇස් දෙක උගුරලා අරගෙන පපුව පල්ලා හදවත ගලවාගෙන යනවා දුටුවා. වෙසන්ත රජුරන්ට කිව්වා. වෙසන්ත රජුරෝ තමයි කියනවා මේ මිහිමල්ලේ හිටපු ස්වප්න ඉවල අර්ථ දන්න එකම එක කෙනා. ඒ වාගේ සමාන කෙනෙක් නැහැ කියනවා. ඉතින් ස්වප්නේ කියපු ගමන්ම දන්නවා දරුවෝ දෙන්න ගන්න එනවා කියලා. ඊට පස්සේ දරුවෝ දෙන්න ගන්න ආවා. දරුවෝ දෙන්න ගන්න ආවට පස්සේ එතන ඉඳලා වෙච්ච ටික මහත්තයා මේ මිලින්ද ප්‍රශ්නේම තව කොටසක තියෙනවා. අපිට අද හෝ එහෙම නැත්නම් ඊළඟ වෙරසටහනේ ඒ කොටස අපි කතා කරගමු. එහෙමයි. මහත්යා අසිරිමත්. අසිරිමත් මේ සිද්ධි. එහෙමයි. ඊට පස්සේ මොකද උනේ? මේ දරුව දෙන්න ඉල්ලනවා. ඉතින් කියනවා එහෙනම් දරුව දෙන්න දෙන්නම් කියනවා. අම්මා එනකල් ඉන්න කියනවා. නාවල කවල පොල යයි මේ පුංචි දරුවෝ කියනවා. ඊට පස්සේ කියනවා පුදුම මේ පුදුම දන් දීමනා කියනවා. පුදුම දම් දීමනාවක් කොහොම ගෑනුවාවට පස්සේ දෙයිද කියලා අහනවා. ඊට පස්සේ කියනවා එහෙනම් පොඩ්ඩක් ඉන්න කියලා බලනකොට දරුවෝ දෙන්න බයට පැනලා. කිව්වා දැක්කද දම් දෙනවා කියලා එහෙන් ඉඟි කළා මේ දරුවෝ දෙන්න පාස් කරගත්තා නේද කියනවා. මේ අසත්පුරුෂ ලෝකේ කියන්නේ වෙස්සන්තර රජුනන් එහෙම කියනවනේ මේක. දාහනේ ගන්න ගිය තැනම එතකොට තේරෙනවා නේද මෙච්චර මේ නාටු බමුණෙන් නාටු න්‍යාලු බමුණෙක් එච්චර පවර වචන පාවිච්චි කරන්නේ මේ ඇඟෙන් කතා කරන්නේ බමුණ නෙවෙයි. මෙයාව මෙහෙවපු බලවේගී. ඊට ජාලිය ක්‍රිෂ්ණ ජිනාට කතා කරනවා. ඒ කකුල් ඇල්ලා මේ බදා ගන්නවා. ඒ දෙන්නගේ වැස් වලින් වැටෙන කඳුලෙන් රජුරුවන්ගේ කකුල් දෙක තෙමෙනවා. ඒ රජුරුවන්ගේ ඇස් දෙකෙන් වැටෙන කඳුලෙන් මේ පුංචි කෙල්ලගේ කොල්ලගේ සිරස තෙමෙනවා. රත්තරන් රන් රෝවල් දෙකක් කකුල් දෙක බදාගෙන ඉන්නේ. ඊට පස්සේ අත් දෙක තියල් එකට අරන් බමුණට දන් දෙනකොට මිහි මණ්ඩල කම්පා වෙනවා. ඊට පස්සේ බමුණට දන් දෙනවා. ඊට පස්සේ ආයෙ දුවගෙන එනවා දරුවෝ දෙන්න. ආයෙත් දෙනවා. ඊට පස්සේ සග්දෙවිඳු ඇවිල්ලා മന്ത്രി දේවිය ඉල්ලනවා කවුරු හරි ගෙනියයි කියලා. ඒ දේවියක් දන් දෙනවා. ඉතින් මේ විදිහට පොළොව හත් තැනක කම්පා වුණා. ජෝජක බමුණා මේ දරුවෝ දෙන්න අරගෙන යන්නේ මේ කලිඟු රටට කියලා යන්නේ මේ සඳ මහරජුරු හිටපු රටට. ඊට පස්සේ සඳමහ රජුට ආරංචි වෙලා දරුවෝ දෙන්න ආවා කියලා දරුවෝ දෙන්න අරගෙන මේ ඒ දරුවෝ දෙන්නගෙන් විස්තර අහගෙන ආපහු ගිහිල්ලා වෙසන්ත රජුට ගෙන්නගෙන එනවා. මේ තමයි කෙටියෙන් කිව්වේ විස්තරේ මේ මතක් වීම පිණිස. ඉතින් එතන ඉඳලා අපි ඉතුරු කතාව අද මේ කතා කරගමු. ස්වාමීන් අවසරයි. අපි විශ්වන්තර ජාතකයේ පසුබිම මේ මම කල්පනා කළේ ඉතින් මේ අලුතෙන් ධර්ම යානයි ඉන්නවා. එහෙමයි ස්වාමී. ඉතින් ඒ නිසා අපි අර ඒ අයට ප්‍රවේශයක් විදිහට තමයි මම ස්වාමීනි මේ කතාව විශ්වන්තර මහ බෝසතාණන් වහන්සේගේ අපේ හැමතිස්සෙම ඇහුවත් මේ හිතට ඒක හරිය පුදුම කතාවක් තමයි. දැන් මේක ඉදිරියට ඉන්නකෝ බලන්න මේ ඉදිරියට තියෙන විස්තර ටික. මේ විදිහට දීලා මේ දරුවෝ අප්‍රිය නිසා දුන්න නෙමෙයි. මේ මිහිමණ්ඩල කම්පා කර කර දරුවෝ දුන් දුන්නේ තථාගතයන් වහන්සේ වදාලා ජාලිය පුතාත් ක්‍රිෂ්ණ දිනා දිනියත් පතිවෘත ඇති മന്ത്രി දේවියත් දන් දෙන කල්ලි ඔවුන් කෙරෙහි ආලය නොසිතුවෙමි. සම්බෝධිය ගැනම සිතුවෙමි. සම්බුදු බව පතාගෙනමයි දන් දුන්නේ කියනවා. ඉතින් කියනවා විසන්තර රජුරෝ දන් දෙනකොට පොළොව කම්පා වෙච්ච හැටි තියෙනවා මහන්සිය. එහෙමයි. අපි ඊයේ නැවැත්තුවේ එතනින්. කියනවා මහත් වූ වීරියුතු විහරණ හේතුවෙන් මහා වාතයෝ සැලී ගියා හොය. මහත්ය මහත් වූ වීරියෙන් සහ දන් දෙන විහෙරණයක් තියෙනවානේ. ඒ හිතේ ඒක ඇති වෙනකොට මේ හුළඟ කම්පා වෙනවා. දැන් සාමාන්‍යයෙන් අපි හිතන පතන දෙයක් මේ බාහිර පරිසරයට පවා දැනෙනවා. මේ තියෙන්නේ. ඉතින් අර මහත් වූ වීරියයි විහෙරණයයි නිසා මහ වාතය කම්පා වුණා. හනික හනික සියසිය වාතය ආකූලව ව්‍යාකූලව මේ මේ අතහැමුවා. එකල මේ පොළොව එක ඇලයකට පහත් වෙයි, අන් ඇලයකට උස් වෙයි, අන් ඇලයකට පහත් වෙයි, අන් ඇලයකට උස් වෙයි. එකල කොළ හැලී ගිය වෘක්ෂයෝ කඩා වැටෙති. වැස්ස වලාහක දෙවිවරු ගගනතලයේ කණ්ඩායම් කණ්ඩායම්ව ඒ අත දිවේයයි. දෙවිවරු මේ කලබල වුණා කියනවා. දොහවිලි උඩට නැගීමෙන් මුඩු සුළඟද දරුණුවමයි. ගගනතලයේ දුවන්නා වූ දෙවියන්ටද ඇස් අදාගත නොහැකි වුණා කියනවා. ගගනතලයේ පෙළමින් වාතය හමති සැහැසිව දමදම හඬින් ශබ්ද කරති. මහා බීම ශබ්දේ නිකුත් වෙයි. මෙසේ වාතයේ කිපුණු කල්ලි ජලය හනික හනික සැලෙයි. ජලය සැලුණු කල්ලි මස්ය ඉදුඹු ආදී සත්තුද සැලෙයි. දිය රැලි යුගල යුගල වශයෙන් මතු මතු වෙවි එයි. ජලචර සත්වයෝ තැති ගණති. සකල සමුද්‍රයේ ජල රැළ යුවලින් වැළඳගත්තේය. තොර නොවන රැලි නාදයේ පැවතුනේය. ලොකු දිය බුබුලු පැන නැංගේය. පෙන මාලාවන් පැන නැංගේය. මහා සමුද්‍රයේ උතුරා ගියේය. දිසා අනුදිසාවන්ට ජලය දිව ගියේය. උඩුගම්බලා යන සලිල ධාරාව උඩටම ගියාහුය. අසුර ගුරුළු නාග යක්ෂයෝ තැතිගත්තාහ. මේ කිමෙක් වන්නේ දෝ හොයි. සාගරයේ පෙරන්නේ දෝ හොයි. හඬ නගා බියපත් සිත් ඇතිව ඒමී අත පැන දිව්වාහ නාග භවන සහිත සාගරයේ සලිත මහා පෘථුවිය කම්පා වූයේය ගල් කුල ගල් කුල මුදුන් නැති සිනේරු පර්වතය ඒ ඒ අත නැවිනවි ගියේය සර්ප මුගටි බලල් සිවල් ඌරු මෘග ප්‍රක්ෂීහු දුම්නස් වූවාහුය අල්පේසාක්‍ය යක්ෂයෝ හඬන්නට වන්හ මහා පෘථුවිය කම්පාවන කල්හි මේ කුමන විශ්මයක් දැයි මහේසාක්‍ය දෙවරු හිනහෙන්නට පටන් ගත්තා කියන්නේ. දානයක් දෙනකොට වෙච්ච දෙයක්. එහෙම ස්වාමීනි. ස්වාමීනි නාගසේන මහරහතන් වහන්සේගේ වචනේ නේද අපි ඇහුවේ? ඒ නාගසේන මහරහතන් වහන්සේ තමයි පොළොව කම්පා වෙන හැටි විස්තර කරන්නේ. ඒ විශ්වන්තර රජුරෝ දෙනකොට මෙහෙම වුණා කියලා. මහරජාණෙනි ජලය පුරවා සහ උපමාවක් කියනනේ. මහරජාණෙනි ජලය පුරවා සහල් දැමු ලොකු වාජනයක් උඳුනක් මත තබා යටින් ගිනි ඇවුලෝ කල්හි පළමු කොට භාජනය රත් වෙයි. එහෙමයි. භාජනය රත් වීමෙන් ජලය රත් වෙයි. ජලය රත් වීමෙන් සහල් රත් වෙයි. එකල්ලි උතුරන ජලයේ සහල් උඩ උඩ යට යයි. බුබුලු හටගනී. පෙන මාලාව උතුරයි. එහින්ම මහරජාණෙනි වෙස්සන්තර රජු ලොවේහි අත්හැරීමට දුෂ්කර වූ දෙයක් ඇද්ද? ඒ අත්හැරියේය. අත්හැරීමට වූ දුෂ්කර දේ අත්හරින දානෙහි ස්වභාවයෙන් හටගත් ඵලයෙන් යට මහා වාසියෝ දරන්නට නොහැකිව කම්පා වූව සාමාන්‍යයෙන් කෙනෙකුට කරන්න පුළුවන් දාන නෙවෙයි කියන රජුරෝ කලේ මේ වාතේ කම්පා වුණා කියනවා මහා වාතේ කම්පා වීමෙන් දරන්නට ජලය කම්පා විය ජලය කම්පා වීමෙන් මහ පෘථුවිය කම්පා විය මෙසේ කල්හි මහ වාතයත් ජලයත් මහ පෘථුවියත් යන මේ තුන එක් පැහැර කම්පා විය. විපුල බල වීරියෙන් යුතු මහා දානයේ මෙබඳු ඵලයක් අනෙකුන්ගේ වෙන දානයක නැත්තේය වෙස්සන්තර රජුගේ දහනානුභාවයේ මෙබඳුය කියලා. ඒ පොළොව සොලවා සොලවා දන් දුන්න අපේ මහ බෝධිසත්වයන්ද ගෙවල් වල තියෙන බුද්ධ පූජාව බලන්න මෙන්න මෙච්චරයි. එහෙමයි ස්වාමීනි. බොංචි පෙති දෙකයි. අල කෑල්ලයි. සමහරු දීසියට තියන. අනේ වෙච්ච දෙයක් නේද? බුදු කෙනෙකුට දානයක් පිළිවෙලට සකසලා ආදර ගෞරවයෙන් දන් දෙන්න. එහෙමයි. නේ? ඉතින් ඒකයි. පින්වත් මහත්මයා තථාගතයන් වහන්සේ ඒ වගේ දුන්න දාන පාරමිතාවේ ආනිසංශ කල්ප 91ක් ගියත් ඉවර වෙන්නේ කල්ප 91කට කලින් විපස්සී බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවේ. අදටත් විපස්සී බුදුරජාණන් වහන්සේගෙන් අපි පූජා තේනවා. උන්වහන්සේලාගේ පින්න තවම ගෙවිලා නැහනේ. නේද? ඒකයි තව කල්ප 10000 ගාණක් ගෞතම කියන තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ නාමය මේ තුන් ලෝකේ දෙවි මිනිසුන්ගේ මුවෙන් පිට වෙනවා මහත්ය. අනාගතේ පහළ වෙන සම්මා සම්බුදුරු යම් තාක් ඇද්ද? ඒ බුදුරජාණන් වහන්සේගේ මුව මණ්ඩලෙන් මේසා දන් දුන්න තථාගත ගෞතම බුදුරජාණන් වහන්සේගේ නාමය පිට වෙනවා. අපේ ශාස්ත්‍රඥ වහන්සේට নমස්කාර වේවා. ඒ ශ්‍රී නාමයට ගෞතම නාමයට নমස්කාර වේවා. ඉතින් කියනවා කියනවා මහරජාණෙනි අනේක ප්‍රකාර මණික් තියෙනවා. ඉන්ද්‍ර නීල, මහා නීල, ජෝති රස, වෛරොඩි, උම්මා පුප්ප, සිරීස පුප්ප, පුෂ්ප රාග, ලෝහිතාංග, මහා මසාර ගල්ලා ආදියයි. මේ බලන නාගසේන මහතාගේ දැනුම කොහොමද? එහෙමයි ස්වාමීනි. දැන් මේ වගේ නම් ඉතින් දන්නේවත් නැහැනේ අපි මේ. ඉතින් ඒ විදිහට තියෙන මේ මැණික් තියෙනවා. ඒ සියලු මැණික් අතර චක්‍රවර්ති රජුරුවන්ගේ චක්‍රරත්න මාණික්ය ශ්‍රේෂ්ඨයි කියනවා බබලනවා කියනවා. අන්න ඒ වගේ තමයි මේ ලෝකයේ තියෙනවා කියන දාන කොසෝ රජුර දුන්න අසද්දරස දාණය තියෙනවා. කාටවත් සමාන වෙන්නේ නැහැ කි දාණය කොසෝ රජුර දුන්නේ අසද්දරස දාන. එවැනි වූ යම්තාවක් දාන තියනවාද? ඒ කිසිම දානයකට වෙස්සන්තර රජුරන්ගේ දාණයට නම් සමාන වෙන්න බෑ කියනවා. කියනවා මේ මහරජාණනි වෙස්සන්තර මහරජු මහා දාණය දෙන කල්ලි මහා පෘථුවිය සත්වරක් කම්පා වුණා මේ පොළොව හත්වතාවක් කම්පා වෙලා තියෙනවා විසන්ත රජුගේ මහා දානි දෙනකොට. ස්වාමිනී නාගසේනයන් වහන්සේ බුදුවරුන්ගේ ගුණය ආශ්චර්යයි. ස්වාමිනී නාගසේනයන් වහන්සේ බුදුවරුන්ගේ ගුණය අద్භූතයි. තථාගතයන් වහන්සේ බෝසත් වූයේම මෙබඳු ඉවසීමක් මෙබඳු සිතකින් මෙබඳු අදිමුත්‍යකින් මෙබඳු අභිප්‍රායකින් ලෝකේ අසම වූයේය. බෝධිසත්ව කාලයටවත් කිට්ටු කරන්න බෑ. එහෙමයි. දැන් ওই අන්‍යාගම්කාර ශාස්ත්‍රවරු ඉන්නවනේ. අපේ බෝධිසත්වයන්ගේ ජාතක කතාවකට ලං කරන්න පුළුවන්ද කියලා බලන්නකෝ. නිකලෙස් බුදු කෙනෙක් ගැන කවර කතාවද? ඒ නිසා බුද්ධ ප්‍රතිමාවකට නමුත් අයහපත් විදියට සිතන පතන කටයුතු කරන අයට නිරේ මිසක් අනම් මහත්යා ආය යන්න දැනන්නන්නේ නැහැ. එහෙමයි. ස්වාමීන් හරි අසිරිමත් අර තමන් වහන්සේගේ මහා පුරුෂයෙක්ගේ හිතේ තියෙන ධෛර්ය වීරිය මේ ආපෝ තේජෝ වායෝ මේ පොළොව සම්පා කරවනේ අසිරිමත් ඒ කියන්නේ ඒ කාලේ බෝධිසත්ව කාලයේ පවා හිතන පතන දේවල් වලින් මිහි මඩල කම්පාලා. එහෙමයි. ඉතින් එක්කෝ මේ කල්පේනේ. දුර මේ අපි පය ගහලා ඉන්න මහ පොළොව වෙස්සන්තර රජුරන්ගේ දාණයෙන් කම්පා වෙච්ච ඒවා. එහෙමයි. සත්‍යක්‍රියා කරන්න පුළුවන් මහත්තයා. එහෙමයි. සත්‍යක්‍රියා කරන්න පුළුවන් අපිට ලැබිච්ච ශාස්ත්‍රුණාංශය අසමයි අසම සමයි. උන්වහන්සේ පරම අහිංසාවාදී මහා කාරුණිකයි. උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණේ මේක එක්කිනාගේ යදීමකින් නෙවෙයි. පුරණ ලද පාරමී ධර්මයන් නිසා. උන්වහන්සේ කවුරුවත් පත් කරපු කෙනෙක් නෙවෙයි. උන්වහන්සේ පාරමී ධර්මයන්ගෙන් ඒ தත්ත්වයට පත් වුණේ. උන්වහන්සේ ඒ වාගේ ලෞතර සම්බුදු බවට පත් වෙලා සංසාර සත්‍ය සසරින් එතර කරන ශ්‍රී සද්ධර්මයක් දේශනා කළා. ඒ දහමෙන් තමයි මහන්තේ අපි සැනසෙන්නේ. කෝටි කෝටි ගාණක් උතුම් වූ අමාමහ නිවනටපත් වුණා. අනේ ශාස්ත්‍රූ තථාගත බුදුරජාණන් වහන්සේගේ ධාතු සෑයකටවත් වඳින්න කැමති නෑ කියන්නේ අද කාලේ සිවුරු දාගත්තේ උන් පවා මුම් බුද්ධ ශ්‍රාවකයෝද එහෙමයි ස්වාමීනි මොනවා දීලාද තමා වෙනුවෙන්ම කාලා බීලා Tamanටම හදාගෙන වඩාගෙන ඉන්නේ උන් මේසා දන් දීදී සම්බුද්ධත්වයටපත් වුණ ශාස්ත්‍රඥ වහන්සේට උපහාර කරනවට කැමති නෑ කියන්නේ මේවත් මිනිසුන්ට තේරෙන්නේ නෑ කියන්නේ ඉතින් ඥානයක් නැති බවට කුමක් කරන්නද අනේ බුදුරජාණන් වහන්සේ වුණාට සියලු දෙනාට එක හා සමාන කරුණාවක් එහෙමයි ස්වාමීනි අවසරයි ස්වාමීනි ස්වාමීනි මෙහෙම දැන් ශ්‍රාවක භූමියේත් ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ත්‍යාගේ වඩා ගන්න අපට අවවාද ලැබෙනවනේ ධම්මක වැඩම කරද්දී ස්වාමීනි එහෙම එහෙම අපි ශ්‍රාවක භූමියට සාපේක්ෂවත් මේ මහබෝසතාණන් වහන්සේගේ දාන පාරමිතාව ගැන හිතලා ඒක අපේ අනුමෝදන් වෙන්නේ ස්වාමීනි මහත්තයා මේ ලෝක සත්‍යයා තුන් ලෝක සත්වයාම එකතු වෙලා දානයක් දුන්නත් විසන්තර රජුන්ගේ දානෙ දුන්න සමාන වෙන්නේ එහෙමයි ඒ එක ජීවිතයක් එක ජීවිතයක් එහෙමයි තේරුණා නේද ඒ එක ජීවිතයක් අසංකේය හතරක් පුරුපු පාරමිතා කොහොමද? මහත්මයා මේ ජාතක කතාවල 70ක් විතර වගේ තියෙන්නේ මේ කල්පේ වෙච්ච ඒවා. එහෙමයි ස්වාමීනි. ඒතකොට අසංකේය හතරක් කොහොම පෙරුම්දම්ද? එහෙමයි. බුදු කෙනෙකුට සාදුකාර දෙන්න තියෙන්නේ. බුද්ධ නාමයට සාදුකාර දෙන්න තියෙන්නේ. බුද්ධෝති වචනං සෙත්තම් බුද්ධෝති පදමුත්තමං. බුද්ධ කියන වචනේ ශ්‍රේෂ්ඨයි. බුද්ධ කියන වචනේ උත්තමයි. නත්ති තේන සමන් ලෝකේ අඤ්ඤං සෝත රසායන බුදු කෙනෙක් පහළ වුණා කියන වචනේ තරම් මේ කනට මිහිරි වචනයක් නැහැ කියනවා. තේරුණා නේද? බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ පාරමී ධර්මයන්ගෙන්. ඉතින් ඒ ශාස්ත්‍රඥ වහන්සේට වර්ණනා කරපු වචන මේක එක්කෙනා දාගෙන දැන් සමහර අය බුදුරජාණන් වහන්සේ ගණන් ගන්නෙම නෑනේ. එහෙමයි ස්වාමීනි. බුදුහාමුදුරුවෝ කියලා පටන් ගන්නවා. හරියට ලොකු හාමුදුරුවෝ වගේ. පොඩි හාමුදුරුවෝ, ලොකු හාමුදුරුවෝ, නායක හාමුදුරුවෝ, විරුද්ධ හාමුදුරුවෝ කිය වගේ බුදු හාමුදුරුවෝ. අනේ එහෙමයි ස්වාමී. ඒ තථාගත සම්මා සම්බුදුරජාණන්සේ තුන් ලෝකේ අසමයි, අසම සමයි. උන්වහන්සේ නර ශ්‍රේෂ්ඨයි. උන්වහන්සේ තුන් ලෝකාග්‍රයි. උන්වහන්සේ අනුත්තරයි. උන්වහන්සේ දෙවි මිනිසුන්ට සාස්ත්‍රුන් වහන්සේ. ඉතින් කියනවා ස්වාමිනී නාගසේනියන් වහන්සේ බෝධිසත්වයන් වහන්සේගේ පරාක්‍රමය දැක්වුවා වෙස්සන්තර ජාතකයේ කියලා. ස්වාමිනී නාගසේනියන් වහන්සේ ජිනේන්ද්‍රයන් වහන්සේලාගේ පාරමී ධර්මය බොහෝ සෙයින් උද්දීපනය කළා. ස්වාමිනී නාගසේනියන් වහන්සේ ඔබ වහන්සේ තථාගතයන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ වූ චර්යාව සදේවක ලෝකයා හමුවේ මනවින් දක්වන ලද්දේ. මහත්යා දැන් කතා කර කර හිටියේ මිලිඳු රජුගේ නාගසේන මහරහතන් වහන්සේ හුදකලාවේ මේ කැලේ තනියෙන් කතා කරගෙන ඉන්නේ. එහෙමයි ස්වාමී. නමුත් මේ වෙලාවේ කියනවා දෙවියන් සහිත ලෝකයට ප්‍රකට කළා කියලා. මේ අපි යම් ධර්මයක් කියනකොට දැන් උනන් මේ බණ ටික කියනකොට මිනිස්සු විතරක් නෙවෙයි අහන්නේ. එහෙමයි ස්වාමී. දෙවියන් සහිත ලෝකයාම අහනවා. එහෙමයි. ස්වාමිනී නාගසේනයන් වහන්සේ ජින ශාසනයට තුති පිදීම ඊටම වෙනවි. සර්වඥ පාරමී බව බබළුවන ලද්දේය. තීර්ථකයන්ගේ වාද ගැට සිඳින ලද්දේය. පරප්‍රවාද නම් වූ වාද කලයේ බිඳින ලද්දේය. ගැඹුරු ප්‍රශ්නේ සැහැල්ලු කරන ලද්දේය. දෘෂ්ටි ග්‍රහණය නොග්‍රහණයක් කරන ලද්දේය. උතුම් සංඝයා තුළින් ජින පුත්‍රයන්ගේ අභිවෘද්ධිය මැනවින් ලබන ලද්දේය. මෙසේ උතුම් ගණීන්ද්‍රයන් වහන්සේ ගණීන්ද්‍රයන් වහන්සේ කියන්නේ පිරිස් පිරිවරාගෙන ඉන්න උත්මයා. අපි මෙය එසේම පිළිගමු කියලා වැඳ වැටුණා. සාදුකාර දුන්නා. එතකොට මේ මේ ප්‍රශ්නේ ඊයේ වැඩසටහනත් අහන්න ඕන. මේ දෙකම එකතු කරලා අහනකොට තමයි මේ ප්‍රශ්නේ කොහොමද විසඳෙන්නේ කියලා තේරෙන්නේ. එහෙමයි. ඉතින් මහත්තයා මේක මේ විදිහට වෙස්සන්තර රාජ්‍යරෝ දන් දෙනකොට පොළොව කම්පා වුණා කියන කතාව කියාගෙන යනකොට මට මතක් වුණා දැන් අපිට ඊළඟට තියෙන වෙනම ප්‍රශ්නයක්. ඊට කලින් මට මට මතකයට ආවා තුන්වෙනි පොත් වහන්සේගේ ත්‍රිසන්ත රජුරු ගැන කතාවක් තියෙනවා කියලා. එහෙමයි ස්වාමී. ඉතින් මේ වෙලාවේම මේ සදහැවතුන් විසන්ත ජාතකයේම දැන් හිත තියෙන නිසා මට හිතුණා මේ ප්‍රශ්නේ කතා කළොත් හොඳයි අපි අදම කියලා. අවසරයි ස්වාමී. ඒකකොට මේ මේ කාරණාව තියෙන අපි ඔන්න මොහොතකට මෙතෙක් ආපු වැඩසටහන් වලින් මොහොතකට අද දෙවෙනි පොතෙන් අදට විතරක් දෙවෙනි පොතෙන් ඈත් වෙලා තුන්වෙනි පොත් වහන්සේගේ තුන්වෙනි වෙස්සන්තර වර්ගයේ පළවෙනි ප්‍රශ්නෙට යනවා වෙස්සන්තර රජු පිළිබඳ ප්‍රශ්නේ 75 වෙනි පිටුව තියෙන්නේ මිලිඳු රාජ ප්‍රශ්නේ තුන්වෙනි පොතේ. මේ මේ පුදුම ප්‍රශ්නයක් මහත්ය අහන්නේ. දැන් විසන්තර ජාතකේ මතකයේ ගිලිහෙයි කියලා තමයි මම එක ගත්තේ අද. අහනවා ස්වාමිනී නාගසේනයන් වහන්සේ සියලුම බෝස දැන් මේ ඇයි මේ ජාතක කතාව ගිලිහෙයි කියන්නේ? සමහර මිනිසුන්ට හදපු අඩපු අම්මා තාත්තා තමත කියලා යනවා නේද? එහෙමයි. උපකාර කරපුවා යමතක වෙනව නේද? වැඩි ඕනේ නැහැ. Tamanට දන් දුන්න වෙස්සන්තර රජුව අමතකුණානේ රටවැසියන්ද. මේ ලෝකේ ඇති. එහෙමයි. ඒ නිසා විශ්වන්තර ජාතකයේ තමතක වෙයි කියලා මේ ප්‍රශ්න ගත්තේ. අවශ්‍යයි ස්වාමී. ඉතින් අහනවා මිලින්ද රංචුරෝ සියලුම බෝසත්වරු අමුදරුවන් දන් දෙනවද? නැත්නම් විශ්වන්තර රජුරෝ විතරක්ද අමුදරුවෝ දන් දුන්නේ? කියලා අහන නාගසේන මහරහතන් හොඳ නැද්ද ඒ වගේ ප්‍රශ්න අහන එක? හොඳයි. ඊට පස්සේ මහරජාණෙනි සියලුම බෝසත්වරු අමුදරුවන් දන් දෙනවා. වෙස්සන්ත රජුරෝ පමණක්ම අමුදරුවන් දන් දුන්නේ සෑම බෝධිසත්වයකම අමුදරුවෝ දන් ස්වාමිනී නාගසේනයන් වහන්සේ එසේ අමුදරුවන් දන් දෙන්නේ ඔවුන්ගේ අනුමැතියෙන්ද? ඒ අය කැමති දහන ඔය දන් දෙන එකට. එහෙමයි. මහරජාණෙනි බිරිඳ දන් දෙන කල්ලි මේ බිසව් කැමති මන්ද්‍රේ බිසව කැමති වුණා. නමුත් අර දරුවෝ සිඟිත්තෝ ලපටි. ඒ අයට අනුමැතියක් දෙන්න ඒ ළමයින්ට තේරෙන්නේ ඒ නිසා හැබැයි මේ ළමයි දන්නවනම් ඒ දරු සිඟිත්තෝ දන්නවනම් මාගේ පියාණන් වහන්සේ උතුම් ලෞතුරා සම්බුද්ධ රාජ්‍යයට පිණිසයි මේ දන් දෙන්නේ කියලා ඒ දරුවෝ සාදුකාර දීලා කැමැති වෙනවා රජසමනි කියවා. ඊට පස්සේ කෝ ස්වාමීන් නාගසේනියන් වහන්සේ යම් හේකින් තමාන්ගේ අවරස වූ අති ප්‍රිය වූ දරුසිඟිත්තං බ්‍රහ්මණයාට වැඩපළ කර දීම පිණිස 16න් කොට දන් දුන්නේද අප බෝසතාණන් වහන්සේ විසින් කරන ලද්දේ ඉතා දුෂ්කර දෙයක්. තමන්ගේ හද මණ්ඩලෙන් ඉපදුන මේ දරුවෙක් එහෙමයි. තමන්ගේ අවුරුස පුත්‍ර එහෙමයි. කවද අපි කියමු විසන්ත රජුරම ගමු. එහෙමයි. ජාලිය ක්‍රිෂ්ණ ජිනා එක දවසක් ඉඳලා නෑ මහත්තයා දෙපාරක් කතා කරනකම්. එහෙමයි ස්වාමීනි. ඊළඟ එක තමයි සංසාරේම මේ දෙන්න තමයි දුවයි පුතයි වෙලා උපදින්නේ. පුත්‍රයන් වහන්සේ රාහුලයන් වහන්සේ. එහෙමයි ස්වාමීනි. දුව උප්පලවන්නා. එහෙමයි. මේ දෙන්නම තමයි සංසාරේ ගොඩාක් පුත්‍ර තනතුරේ උපදින්නේ. සංසාරික බැඳීම. සිනිදු මේ හුරතල් කතාව. එහෙමයි ස්වාමීනි. ඇයි මේකේ තියෙන අර දරුව දෙන්න ජෝජක බමුණත් එක්ක රාජසභාවට ගේනවනේ. එහෙමයි. ඊට අර ඇමතිවරු කියනවා විසන්තර රජුරුවන්ගේ හදවත ගලද්ද කියලා අහනවා. මෙච්චර සොඳුරු දරුවෝ දන් දුන්නේ හදවත ගලද්ද කියලා අහනවා. ඒතර ජාලිය කිය ජාලිය කුමාරයා කියනවා අමාත්‍යවරුනි මහරජතුමනි ওই කටවල් වහගන්න කියනවා. මාගේ පියාට හිත ගලක් කියලා කිව්වනම් ඒ වචනෙට සමා කරගන්න කියනවා. මාගේ පියා අපිව දන් දෙද්දී ඔහේ මාගේ පියාගේ ඇස් වලින් තඹවන් ඇස් වලින් රූරා කඳුළු වැටුණා කියනවා. ඒ කඳුළු උණු වෙවි වැටිච්ච කඳුළු කියනවා. මාගේ පියාණන් වහන්සේ හරිය අනුකම්පාසහගත කෙනෙක් කියනවා. ලෞතුරා සම්මුදු බව පිණිස අපිව දන් දීලා කියනවා. මාගේ පියාගේ හදවත ගලක් කියලා යම් වචනයක් කිව්වනම් ඒක සමා කරගන්න කියනවා. කොහොමද පුතා? කොහොමද පුතා? ඊට පස්සේ ජෝජක බමුණා ජෝජක බමුණා කියනවා මේ යෝජක බමුණාගෙන් දරුව දෙන්න ගන්න සඳමහ රජුර කියනවා දැන් රාජසභාවට ගිය ගමන් දරුව දෙන්න රජුර ළඟට යන්නේ නැහැ. සීයා ළඟට යන්නේ නැහැ. ඊට පස්සේ කියනවා මාගේ පුත්‍රය මාගේ මොනුබුර මාගේ දියණි ඉක්මනට වරෙල්ලා මගේ ඔඩොක්කුවට කියනවා මහරජුරු කියනොට කියනවා ජෝජක බමුණාගේ බැල මෙහෙවරේදී ඉන්න අපි දෙන්න රජ කෙනෙක් ළඟට කොහොමද එන්නේ කියලා අහනවා ඊට පස්සේ කියනවා උඹලා මාව මුද ගන්නවා මුදව ගන්නවා වරෙල්ල මා ළඟට කියනවා දරුවනේ පැමිණෙන්න මා ළඟට කියනවා කියනවා මගේ තාත්තා අපිව දන් දෙනකොට කිව්වා මාව කහවණු 1000කට දෙන්න කියලා ඒ වුණාට මගේ ක්‍රිෂ්ණ ජිනා මගේ නංගි ගන්නවා නම් හැම දෙයකින්ම කහවණු 10000 ගහන්නේ කියන්නේ අස්සයෝ 10යි ඇත්තු 10යි කහවණු 10යි කන්‍යාවියෝ 10යි ඒ විදිහට දීලා මගේ නංගි බේරගන්න කිව්වා කියනවා මොකද ඉස්සල්ලාම සුරතල් කෙල්ලනේ බේරගන්නේ ඒ නිසා තමයි රජුරු අගේ වැඩි කළේ කෙල්ලට. කිව්වා එහෙම දුන්නොත් අපිව එන්නම් කියන ඔබ ළඟට. නැත්නම් අපේ තාත්තා අපිව දීලා ඉවරයි කිව්වා. කොහොමද පුත්‍ර රත්නේ? අපේ රාහුලයන් වහන්සේ කොහොම සංසාරේ? කොහොමද පියාගේ අනේ කීකරෝ ඉන්න හැටි? එහෙව් කීකරෝ හිටපු රාහුලයන් වහන්සේ වැලි මිටක් අහසට දාලා මට අවවාද ලැබේවා කියන සංසාර කුරුද්ද ආශ්චර්යයි. ඒකාන්තෙන් අද්භූතයි. ඒ වාගේ දරුවෝ දෙන්නෙක් බමුණෙකුට මේ කට විලිස්සලා ගිය මල පෙරේතෙක් වගේ යක්ෂයෙක් වගේ වකුටු වෙලා ගිය කැවිතක් අතිච්ච ගත්ත ගන්ධසාර බමුණෙකුට දරුවා දන් දුන්නා කියලා යමක් ඇද්ද? ස්වාමී නාගසේනයන් වහන්සේ මේ වෙස්සන්තර රජුරෝ ඕක කළේ කොහොමද? එහෙමයි. ඕක කළේ කොහොමද කියලා ඇහුවා. ඒක අතිශයින් දුෂ්කරයි. ස්වාමිනී නාගසේනයන් වහන්සේ තමන්ගේ අවරස පුත්‍ර වූ ලාබාල වූ සොඳුරු සිඟිත්තන් දැඩි වැල් පොටින් බැඳලා දෙන කල්හි බ්‍රාහ්මණයා විසින් වැල් පොටින් සිඟිති දරුවන්ගේ අත් දෙක තද කරලා වෙලලා වෙලලා වෙලලා ඇදගෙන යනකොට වෙසන්ත රජු කොහොමද බලාගෙන හිටියේ ස්වාමීන් නාගසේනියන් වහන්සේ තමන්ගේ දරු සිඟිත්තෝ මේ කොහෙන්වත් ආපු මේ නාටු බමුණේ අත් දෙක ගැට ගහලා අරගෙන යද්දී වෙසන්ත රජුරෝ නිහඬව හිටියා කියලා යමක් ඇද්ද ස්වාමීනි මේ ලෝකේ මිනිස්සුෙකුට නම් මේක කරන්න බෑ කිව්වා. මේ ලෝකේ කාටද ඒවා කරන්න පුළුවන්? දුෂ්කරයි කිව්වා. ස්වාමීනි ඒ දරසඟිත්තන් බලවත් වීරියගෙන බන්ධනෙ මිදුණා. ඒ කියන්නේ මේ දරුවෝ දෙන්නට ගගහ ගගහ බමුණ ගෙන්නගෙන යනකොට බමුණ ප්‍රපාතකින් වැටුණා. පල්ලමකට වැටුණා. වැටිච්ච ගමන් අර දරුවෝ දෙන්න අත් දෙක ලිහගෙන ආය පන්සලට ආවා. එතකොට ආපහු ඇවිල්ලා දරුවෝ දෙන්න වෙසන්තර රජුණන්ගේ පාදේ අල්ලගෙන කියනවා අනේ ස්වාමී තාත්තේ දෙන්න එපා අපිව දෙන්න එපා තාත්තේ දෙන්න එපා අයේ බමුණට දෙන්න එපා යකෙකුට දෙන්න එපා කියලා කකුල් දෙක අල්ලගෙන ඉන්නකොට ආයේ දෙවෙනි පාරත් වැල්පටින් ගැට ගහලා බමුණට දුන්නා කියලා යමක් ඇද්ද නාගසේනයන් වහන්සේ විශ්වාන්ත රජු ඔය කරපු දේ මිනිස්සුෙකුට කරන්න පුළුවන්ද කියලා ඇහුවා දුෂ්කර දෙයක් කියලා මේ රජු කිව්වා. කිව්වා ස්වාමීනි නාගසේනයන් වහන්සේ සිඟිති දරුවෝ කියනවා පියාණෙනි මේ යක්ෂයෙක් අපිව කන්ට ඇදගෙන යනවා මේ කන්ට ඇදගෙන යනවා අපිව දෙන්න එපා දෙන්න එපා කියලා වචන කතා කරද්දී මගේ පුතේ බය වෙන්න එපා උඹලා කියලා වචනයක් වෙසන්ත රජුණන් කටින් ආවේ නැහැ කියනවා. තමන්ගේ දරුවෝ හොම හඬද්දී වැළපෙද්දී තාත්තා කෙනෙක්ගේ කටෙන් වචනයක් පිට වෙන්නේ නැත්නම් මේ වෙසන්ත රජුරෝ ඒ දරාගෙන හිටපු විදිය මිනිසෙකුට නම් කරන්න බෑ කියනවා. ස්වාමීන් ඉතාමත් දුෂ්කරයි කියනවා. ස්වාමීන් යම් විදිහකට ජාලිය සිඟිති කුමාරයා පාපිට වැටිලා හඬ හඬා කියනවා රජතුමනි මාව තා පියාණෙනි මාව අරන් යන්න දෙන්න මේ බමුණට. මගේ නංගි අරන් යන්න දෙන්න එපා. අර ජූජක බමුණා මේ ක්‍රිෂ්ණ ජිනාට ගහනකොට ජාලිය කුමාරයා පිට අල්ලනවා. ජාලිය කුමාරයාට ගහනකොට ක්‍රිෂ්ණ ජිනා පිට අල්ලනවා. අනේ මේ දරුවෝ දෙන්නා අනේ ස්වාමීනි මේ ප්‍රාර්ථනාවෙන් බෝසතාණන් වහන්සේයා මේවා පුදුම දේවල්. එහෙමයි. පුදුම දේවල්. ඒ දරුසිඟිත්තු කියනවා තාත්තේ තාත්තේ දෙන්න ඕනේ නම් මේ යකාට මාව දෙන්න මේ නංගි දෙන්න එපා. එහෙමයි. කියලා ජාලිය කුමාරයා කියද්දී කියද්දී මහා බෝධිසත්වයෝ උත්තරයක් නොදී කරබාගෙන ගල් ගැහිලා හිටියා කියලා යමක් ඇද්ද? මිනිස්සුෙකුට නම් කරන්න බෑ කිව්වා මේක. මේක මිනිස්සුෙකුට නම් කරන්න බෑ කිව්වා. ස්වාමිනී නාගසේනයන් වහන්සේ යම් හේකින් ජාලි කුමාරයා වැළපෙමින් පියාණෙනි නුඹ වහන්සේගේ හෘදය ගලක් වුණාද? දුකටපත් වූ අපුව මේ අමනුෂ්‍යයාගෙන් බේරගන්නේ නැද්ද? අපිව ඇදගෙන යනකොට වළක්වන්නේ නැද්ද? අනේ අපිව ඔබ වහන්සේට පේන්නේ නැද්ද තාත්තේ මේ දරුවෝ දෙන්නා දුක් විඳින හැටි තේරෙන්නේ නැද්ද? කී කියා වැළපි වැළපි යද්දින් විසන්තර රජුරෝ කඳුළු වගුරුවා වගුරුවා වචනයක් නොකියා පියවරක් ඉදිරියට නොතියා හිටියානම් අපේ විසන්තර රජුරෝ මිනිස්සෙකුට නම් කරන්න බෑ. මිනිස්සෙකුට නම් කරන්න බෑ කිව්වා. ස්වාමිනී දුෂ්කරයි. යම් හේකින් ඒ ජූජකයා දරු සිඟිත්තා ඇදගෙන යාම ගිහිල්ලා නොපෙනී ගිය කල්ලි മന്ത്രി දේවිය අරහෙන් ඇවිල්ලා ස්වාමිනේ කෝ මගේ දරුවෝ දෙන්නා කියලා පළවැල මේ කූඩේ බිම දාගෙන කෝ මගේ දරුවෝ දෙන්නා කියලා කෑ ගහගෙන කියනකොට වෙස්සන්ත රජුරන්ගේ Papuව හත්කඩකට පැලුන්නේ නැහැ කියලා යමක් ඇද්ද දුකට. දුකට හත්කඩකට Papuව පැලුන්නේ නැහැ කියලා යමක් ඇද්ද? මිනිස්සෙකුටගේ හදවත අන්නන්නේ නෙවෙයි. ස්වාමිනේ දුෂ්කරයි. වෙස්සන්ත රජුරෝ කරපු දේ දුෂ්කරයි. ගොඩාක් දුෂ්කරයි. පුණ්‍යකාමී මිනිසුන් විසින් අනුන්ට දුක් දීමෙන් කරන පින කුමක්ද? තමා සතු ධනෙ හෝ තමාගේ ජීවිතය හෝ දිය යුත්තේ නොවේද? කියනවා ඇයි ওই දරුව දුන්නේ ඔහොම? වේසන්තර රජුරණ දන් දෙන්න ඕනේ නම් තමාව දෙන්න තිබ්බනේ කියලා ඇහුවා. <laughs> අනිත් අයට දුක් දෙන දානේ විපාක වලින් වැඩක් නැහැ. රජුරු ඒක කිව්වේ. අනිත් අයට දුක් දෙදී දෙන දාණයෙන් වැඩක් නැහැ. ඇයි එහෙම දුන්නේ කියලා ඔන්න නාගසේන මහරහතන් වහන්සේට ප්‍රශ්නේ දැම්මා. එහෙමයි ස්වාමීනි. මහත්ය පුදුම දානයක් නේද? එහෙමයි. එහෙමයි. පුදුම දානයක්. පුදුම දානයක් විශ්වන්තර කතාවක්. එහෙමයි. ඊට පස්සේ මහරජාණෙනි ඒකාන්තයෙන්ම අප මහ බෝධිසත්වයන් වහන්සේ දුෂ්කර දෙයක් කළා. උන්වහන්සේ කීර්තිරාවේ දසදහසක් ලෝක ධාතුව මුළුල්හි දෙවි මිනිසුන් අතර ඉතා උස්ස පෙන්නෙන්ග. ඒ කියන්නේ මහත්තයා මේ දෙමව්පියන්ට දරුවෙක් වෙන් වෙන එක දරා ගන්න බෑනේ. අර අම්මා කෙනෙක්ගේ දරුවෙක් ජීවිත කාලේ අරගෙන ගිහිල්ලා ඊට පස්සේ අම්මට ආරංචි වුණා අන්නාවල් හන්දේ ඉන්නවා කියලා. උදේ පාන්දර දුවගෙන යනකොට අර අම්මා දැක්කේ කණුවක් උඩ තියෙන ඔළුව. චීත්‍ය ගලවගෙන ඔළුව ඔතාගෙන චීත්‍ය ගලවගෙන ඔළුව ඔළුව ඔතාගෙන අර ඔලු කෑල්ල අර අම්මා ගම වටේ දුවනවා. මගේ පුතා මගේ පුතා කිය. දරුවා ගෙදරින් කසාද බැඳලා දෙනකොට අම්මලා කොච්චර අඬනවද? දරුවෙකුට ලෙඩක් වුණාම අම්මලා කොච්චර අඬනවද? දරුවෙට දරුවෙකුට චූටි දරසිඟිත්තෙකුට ඉන්ජෙක්ෂන් එකක් ගහනකොට අම්මලා කොච්චර අඬනවද? දරුවෙකුට ලෙඩක් වෙලා දරුවා වේදනාවෙන් කෑ ගහනකොට ඒ දරුවන්ට වැඩි අඬන්නේ අම්මලා. එහෙමයි. එච්චර දරදුකක් තියෙනවා. ඒ ඒ කිසිම අම්මලා කෝටියකට ඒ තාත්තලා කෝටියකට ලං වෙන්න බැරි කරුණාවක් පුත්‍ර ස්නේහයක් දාරක ස්නේහයක් විසන්ත රජුරණ තියෙද්දින් දරාගෙන හිටියා. දුෂ්කරයි. නාගසේන කවුද මිලිඳු රජු වහන්නේ දන් දෙනවා නම් ඇයි ඔච්චර දුක් දිදී මේ දුක පිට දරුවොත් ඔහොම දුන්නේ ඇයි දන් දෙන්න තිබ්බනේ Taman යන්න තිබ්බනේ කියලා අහනවා අර දන් දුන්න දානේ ඉතින් ඒ නිසා අපි හිතනවා අපිට කාලය ඉවර වෙලා ඇති. ඉතින් ඒ නිසා අපි අකමැත්තෙන් වුණා. අකමැත්තෙන් ඊළඟ අවස්ථාවක මේක දිගට අහන්න තියෙනවා නම් හොඳයි. ඉතින් මොනව කරන්නද? ඉතින් නේද? අපි හිත බලමු රජුරු මේ නාගසේන මහරහතන් වහන්සේ කොයි වගේ උත්තරයක්ද දෙන්නේ කියලා. අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට පින් සිදු වේවා. අපගේ මහබෝසතාණන් වහන්සේගේ වෙස්සන්තර ආත්ම භාවය පිළිබඳව සංවේදී ආදරණීය කාරණාවන් වලින් පින් සිතුවිලි වලින් ඔබේ හිත පිරෙන්නේ නැති අපේ පින්වත් ස්වාමීන් වහන්සේට පින් දෙනවා. ඉතින් අපි සියලු දෙනාම අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ වන්දනා කරගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා.